පැහැදිලි කරගෙන ආවා. අද පවත්වන්න තියෙන 10 වෙනි දේශනාව, ඒ වගේම මේ දේශනා මාලාව මේ 10 වෙනි දේශනාවෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී මේ පින්වතුන්ට මතක් කරගෙන ආවේ එදා ලෞතර බුද්ධත්වයේ ලැබූ අපේ බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්මීය ගාම්භීර වූ ධර්මයේ තවත් මිනිස්සෙකුට ප්‍රථමයෙන් අවබෝධ කරලා දෙන්න ගත්තේ උත්සාහය තුළ ඒකට සුදුසුකම් ලබන්නේ පස්වග මහණුන්. ඒට හේතුවක් වන්නේ බෝධිසත්ව කාලයේදී බෝධිසත්වයන් වහන්සේ විසින් අනුගමනය කරපු විශාල ගමන් මාර්ගයක යම්කිසි දුරක් පස්වග මහණුන් ඒ ජීවිතය තුළ ගමන් කරලා තිබුණා. මේ පින් මේ දේශනා මාලාවේදීම මේ පින්වතුන්ට මතක් කරලා දුන්නම අපේ බුදුහාමුදුරන්ට පසන මහණුන් වහන්සේලාට සමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්මය ලබා ගන්න සිදු කරන්න අවශ්‍ය කියලා තේරුමේ එකම එක කාරණය. ඒ කාරණය තමයි අන්ත දෙක අතහැරීම තුල ඒ පස්වරමන් වහන්සේලාට බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය අවබෝධ වෙනවා. අන්ත දෙක අතහැරීම තුල. නමුත් දැන් අපි වර්තමානයේ ඉන්න අපිට මේ අන්ත දෙක අතහරින්න එකපාරට බෑ. හේතුව අන්ත දෙකට කොටු වෙන්න අපි පුහුණු වෙලා නැහැ පස්වරමන් තනක්. ඒකට පසවහනුන් වහන්සේලා ඇත්තටම මේ තමන්ගේ මේ අවසාන ජීවිතයේදී බෝධිසත්වයේ සමග ඒ රූපාවචර අරූපාවචර ආදී ඒ ධානස් ලැබලා ඒවා තුල සත්‍යයක් නැහැ කියලා තේරුම් අරගෙන ඒවා ඒ තුලනුත් ඇති වෙන්නේ මානසිකව තව තවත් අලුත් භවයක් හැදෙන ක්‍රමයක් කියලා දන්න මේ පසක මහණුන් වහන්සේලා ඊට පස්සේ බෝධිසත්වයේ සමග මනස පුහුණු කිරීම වෙනුවට මේ සංසාරයේ හැදෙන ඉන්ද්‍රියන් හයෙන් කායික පුහුණුව සඳහා යොමු වෙච්ච පිරිසක්. ඒ කියන්නේ කායික පුහුණුවක් කියන්නේ අපේ සංසාරයේ හැදෙන්න මොහොතෙන් මොහොත සංසාරය සකස් වෙන්න ලෝකයක් හැදෙන්න බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මිනිස්සෙකුට දොරටු හයක් තියෙනවා. මේ දොරටු 6 තමයි ඇස් කන් ආසාදී කියන ඉන්ද්‍රියන් 6. ගාක් කෙනෙකුට මේ අපි සෑම දිනකටම වුණත් හැම වෙලේම මේ ඉන්ද්‍රියන් වලින් වටිනවා කියලා තේරෙන්නේ සාමාන්‍ය ආකාරයට මනසයි මනෝ ඉන්ද්‍රියයි. නමුත් මනෝ ඉන්ද්‍රිය වගේම අනිකුත් ඇස් කන් ආසාදී පංච ඉන්ද්‍රියන්ගෙනුත් අපි සංසාරයක් හදනවා. ඒකත් අපිට සිත් උපදවන්න පුළුවන් ක්‍රමයක්. සිතක් කොහෙද ඇති වෙන්නේ? මේ සිතක් ඇති වෙන තැනක තමයි මේ සංසාරකය සංසාරයක් ඇදීමට මූල බීජය හටගන්නේ. එහෙනම් ඇහැට රූපයක් පෙනීම තුලත් සිතක් හටගන්නවා. ඒ සිත තුලත් සංසාරයක් හැදීමේ හැකියාවකින් යුක්තයි. කනට ඇහෙන සද්දයක් තුලත් සිතක් හටගන්නවා. එයා සංසාරයක් හැදීමේ හැකියාවකින් යුක්තයි. නමුත් අපි මේ පංචේන්ද්‍රිය වන අස්කන්නාසාදී ඉන්ද්‍රියන් පහට වැඩිය මනෝ ඉන්ද්‍රිය හැම දෙයක්ම කරන බව හැම දෙයකටම මූලික වන බව අපිට සාමාන්‍ය වැටහීමක් මේ අනුව ලෝකයේ අධ්‍යාත්මිකව දියුණු වෙන හැම දිනාම එදා සිට අද දක්වාම යම් කිසි කෙනෙක් උසස් වෙන්න පුහුණු කරන්නේ මනෝ ඉන්ද්‍රියයි. ඒතර මනෝ ඉන්ද්‍රිය කියන්නේ මනස පුරුදු කරන. මේ මනස පුරුදු කිරීමේ ක්‍රමවේද දෙකක් අපි මතක් කරලා දුන්නා. එකක් තමයි මනෝ අනිත් පංචේන්ද්‍රිය අක්‍රිය කරගෙන අස්පන්නාසාදී ඉන්ද්‍රියන් පහම කලන්තේ හදා ගන්න තරම් ප්‍රබල කරගෙන මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීම භාවනාවක්. සමත භාවනාව කියන්නේ. මේ සමත භාවනාව වලින් මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීම තුළින් ඒ ලෝකයේ හැමදාම ලැබෙන ඵලයක් තියෙනවා. ඒක හැමදාම ලෝකයේ අතුරුදහන් වෙන්නේ නැහැ ඵලය. ඒ සමත භාවනාව තුළින් මනෝ ඉන්ද්‍රිය පුරුදු කරලා ධානය ලබා ගන්න පුළුවන්. ඒකට ධාන වර්ග දෙකක් ගැන තියෙනවා. එහෙනම් මනෝ ඉන්ද්‍රිය පුරුදු කරන්න පුළුවන් තල දෙකක් දක්වා. එකක් රූපාවචර තලය හා අරූපාවචර තලය වශයෙන්. එවැනි පුජ්‍යලයන්ගේ ලෝකයේ හිස් වෙන්නේ. මිනිසයන්ට මේක පුළුවන්. එතකොට එදා බෝධිසත්වය පස්වල මහණුණු සංසාර විමුක්තිය සඳහා මුලින් පුහුණු කරේ ඔන්නේ පුහුණුවයි. විවිධ ගුරුවරු යටතේ මේ මනෝ ඉන්ද්‍රිය පුරුදු පුරුදු කරලා දුකක් නැති තැනකට යන්න මහන්සි ගත්තා. ඒ දුකක් නැති තැනකට යන්න මහන්සි ගත්තාම මේ මනෝ ඉන්ද්‍රිය පුරුදු කිරීම තුළ දුකක් නැති ස්වરૂපයේ සාමාන්‍ය සැපක් තියෙන සාමාන්‍ය විදිහට මනෝමය නැත්නම් මනසෙන් එන නිමිති තියෙන ස්වરૂපයක් තමයි රූපාවචර ධානය කියන්නේ. ඒකේ එතකොට දුකක් නැහැ ඒක. දුකක් දැනෙන්නේ නැහැ මේ ධානයේ ඉන්නකොට. ඊටත් එහා අරූපාවචර ධානය කිව්වම එතන දුකක් දැනෙන්නේ. ඒ දුකක් දැනෙන තැන එදා හිටිය අධ්‍යාත්මික ගුරුවරු හුඟක් දෙනෙක් දුක ඇති වෙන්නේ කොහොමද කියලා මේගොල්ලෝ ටිකක් අධ්‍යාත්මිකව තේරුම් අරගත්තේ පිරිස් සිටි බව මේ බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනාවලදී අහන ප්‍රශ්නවලදී අනිකුත් අය උන්වහන්සේගේ පැහැදිලි කිරීම වලින් තේරුම් ගන්න පුළුවන්. කෙසේ හෝ වේවා මේ පස්වග මහණුනෝ අවබෝධ කරගෙන තියෙනවා ඒ බුදුහාමුදුරන්ගේ සංසාර විමුක්තිය අවබෝධ කරගත්ත පෙර මේ දුකට හේතුව චේතනාවයි. එතකොට දැන් මේ චේතනා ඇති කරන තැන දුකක් තියෙනවා කියන මට්ටමට ඒගොල්ලන්ට යම්කිසි අත්දැකීම් තිබිච්ච අය එක්කෝ බෝධිසත්ව එක්ක කතා කරපු සාකච්ඡා කරපු දේවල් වෙන්න පුළුවන් නැත්නම් අනිකුත් ඔය මේ උද්දකාරාම පුත්‍ර ආලාර කාලාම වැනි ශ්‍රේෂ්ඨ ගුරුවරුන්ගේ ධර්මයේ ඉගෙනගෙන ඒවා පුහුණු අනුව වෙන්න පුළුවන්. මොකද ඒ බව අපිට තේරෙන්නේ මේ ධම්සක්කවතුන් සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ අවසානයේ මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කරනවා පස්වග මහණුන්ට. ඒ පැහැදිලි කිරීමේ වාක්‍යය තමයි අද මේ අවසාන දේශනාවට මාතෘකාව වශයෙන් තබා ගත්තේ. ඒ වචනේ තියෙන්නේ අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්තිමා ජාති නක්ති දානි පුනබ්බව අකුප්පා චේතෝ විමුක්තියක් තමයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේදී අවබෝධ කරගත්තා වූ නිවනේ තියෙන්නේ කියලා පස්වග මහණුන්ට දේශනා කළා. මේක වටිනා වචනයක්. අපිට තේරුම් නැතුවට පස්වග මහණුන් වහන්සේලාට මේක තේරෙන මට්ටමක හිටියා. අපි තේරුම් ගන්න උත්සාහ කරගන්න ඕනේ ධර්මයේ පුහුණු කිරීමේ. නැත්නම් ධර්මයේ පුහුණු කරන්නේ නැතුව ඉගෙන ගැනීම මේක පුහුණු තේරුම් ගන්න පුළුවන් කියන එක සාර්ථක දෙයක් නෙවෙයි. මොකද පසකමානුන්ට මේ වහන්සේලාට මේ ධර්මීය මේ අකුප්පා චේතෝ විමුක්තිය කියන වචනේ තේරෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ අකුප්පාචේ චේතෝ විමුක්තිය කියන්නේ මොකද්ද? චේතනා වලින් අහක් වීම. චේතනා විමුක්තියටපත් වීම. චේතනා කියන එක මොනවද? අපි විසින් කරන සංස්කාරය. ඒකට සංස්කාර වලින් විමුක්තියටපත් වෙන්නේ චේතනා විමුක්තියදී. දැන් එතකොට 아무තු දෙයක් නැහැ අපි අහලා තියෙනවා අපි ධර්මයේ ඉගෙන ගන්නවා පටිච්චසම්පාදයේ දේශනා කරනකොට අවිද්‍යාව පත්‍ය සංකාර මෙන්න සංඛාර සංස්කාර හදන්නේ චේතනා හරහා. එතකොට චේතනා නැති තැන ගෙනා සංස්කාර හැදෙන්නේ. දැන් බුදුහාමුදුරෝ දේශනා කරන වසර්මාණන් වහන්සේලාට අපි ඉස්සර දැන් මෙච්චර කල් ලෝකයේ විවිධ ගුරුවරු කියන විවිධ පුජ්‍යලයන් කියන චේතෝ විමුක්ති ලැබුවා. කියන්නේ මේ මේ විශේෂයෙන්ම මේ කතා කරන්නේ අපිට තේරෙන්නේ නැතුවට පස්වගමන් වහන්සේලාට තේරෙනවා උදාහරණයක් විදිහට ගත්තොත් මීට පෙර ආලාරකාලාම කියන ගුරුවරේ යටතේ මේ පස්වග මහණුන් වහන්සේලා චේතු විමුක්තියක් තමයි ලැබුවේ. ඒ ධානය කියන්නේ චේතු විමුක්තිය. හැබැයි මේ චේතු විමුක්තිය හැටි මොකද්ද? චේතනා පහළ වෙන්නේ අරූපාවචර ධානයේදී ඒ අවස්ථාවේදී නමුත් ඒ ධානයේ අරමුණෙන් අහක් වෙච්ච හැටිය චේතනාවල බලපෑම පුජ්‍යලයට දැනෙනවා. ඒ කියන්නේ සංසාරේ හදන්න පටන් ගන්නවා. අර ධානයේ ඉන්නකොට සංසාරේ හදන්නේ වගේ තිබුණාට ඒක සම්පූර්ණ සැඟවෙච්ච තැනක් මිසක් සංසාර විමුක්තියක් නෙවෙයි. ඒක තමයි දැන් මේ බුදුහාමුදුරු මේ ගැඹුරෙන් පස්වග මහණුන් වහන්සේලාට දේශනා කරන්නේ. දැන් පස්වග මහණුන් වහන්සේලාට දේශනා කරනවා මම ලබාගත්තේ මේ සම්මා දිට්ඨිය. එහෙනම් මේ අරහත් ඵල සමාධිය. මේ කියන චේතනා නැති තැන සංසාරේ හදන්නේ නැති ස්වરૂපය. ඒක අකුප්පා චේතෝ මුක්තිය. ඒක අකුප්පා කියන වචනයට විරුද්ධ වචනේ කුප්පා එතකොට මෙච්චර කල් මේ නොකිය කියන්නේ පස්වර මහණුන් වහන්සේලාට තේරෙනවා එහෙනම් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පැහැදිලි කරන්නේ අපි මීට පෙර ආලාර කාලාම කෞසලංග ලබාගත්ත චේතෝ විමුක්තියක් තියෙන පුරුදු කරා ඒක අපිම දන්නව කුප්පා අකුප්පා නෙමෙයි කුප්පා කියන්නේ කුලප්පු වන අකුප්පා කියන්නේ කුලප්පුවක් නැති මොකද්ද මේ කුලප්පුව කුලප්පුව සත්ත්ව පුජ්‍යලයේ හදන එකේ කුලප්පුවක් නැති. කොට අකුප්පා කියන එකේ තේරුම ඒකයි. සතෙක් පුජ්‍යලයේ නිර්මාණය කරන කුලප්පුවක් මේ බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත සංසාර විමුක්තිය නැමැති චේතෝ විමුක්තිය නෑ කියලා පසක මහණුන් වහන්සේලා දේශනා කරනවා. නමුත් පසක මහණුන් වහන්සේලා දන්නවා එදා උද්දකාරාම පුත්‍ර කියන ගුරුවරයා ළඟදී ලබාගත් චේතෝ විමුක්තිය අරූපාවචර ධාන කුප්පා චේතෝ විමුක්තිය කුලප්පු සහිතයි කුලප් වෙන්නේ කොහෙදිද භාවනා කරන ඒ ධානයේ ඉන්නකොට නෑ ධානය අතහැරෙන්නේ හැටි කුප්පා කියන ගණිත එතන ධානය අහක් වෙනවා සමගම සතිපුජ්‍යලයේ නිර්මාණය කිරීමේ කුලප්පුව තියෙනවා දැන් බුදුහාමුදුර දේශනා කරන අරහත් ඵල සමාධිය එහෙම සතේ පුජ්‍යලයේ නිර්මාණය කිරීමේ කුලප්පුවක් තියෙන සමාධියක් නෙවෙයි. ඒක නිසා මේක තමයි සංසාර විමුක්තිය. දැන් මේ පිළිබඳව ඇත්තටම ලොකු උනන්දුවක් ඕනකමක් එතකොට පසලමාන උන්වහන්සේලාට ඇති වෙනවා. මේ ශ්‍රීශීසී ධර්මයක් මේ කියන්නේ. මෙතෙක් කල කිසිම ගුරුවරයෙක්ගෙන් ඒ වගේම බමුණෙක්ගෙන් පොත්පත් වලින් කවුරුවත් අවබෝධ කරගත්තේ නැති විදිහේ චේතෝ විමුක්තිය. මේ චේතෝ විමුක්තිය වචනේ අපිට ගැලපෙන්නේ නැත්තේ අපිට අත්දැකීම අඩු හින්දා වෙන්න පුළුවන්. අධ්‍යාත්මිකව චේතෝ විමුක්තිය කියන්නේ චේතනාවලින් බාහිර වෙච්ච තැනක්. මේ ලෝකේ සතුටක් තියෙන්නේ චේතනා ගොඩ ගැහෙන තැනක නෙවෙයි. චේතනා අඩු වෙන තරමටයි. ඒකට චේතනා අඩු වෙනකොට තමයි අවිද්‍යාව උනත් අඩු වෙන්නේ. අවිද්‍යාව කියන්නේ සත්පුජ්‍යල භාවයයි. සත්පුජ්‍යල භාවයේ හැකියාවල් වැඩි වෙනවා කියන්නේ අවිද්‍යාව වැඩි වීමයි. ඒක සත්පුජ්‍යල භාවයේ හැකියාවල් අතීතයේ තිබිච්ච හැකියාවල් අනුව තමයි වර්තමානයේ අපිට චේතනා පහළ මේ චේතනා පහළ වෙන ක්‍රමවේදය අපේ බුදුහාමුදුරු දේශනා කරනවා පස්වග මහණුන් වහන්සේලා හැම මේවා අධ්‍යක්ීමෙන් දන්නේ හින්දා අධ්‍යාත්මිකව දන්නේ හින්දා ඉගෙන ගන්න අවශ්‍ය නැහැ වෙනම. ඒගොල්ලන්ගේ පරිණත භාවයෙන් මේ කියන ඒවා අධ්‍යක්ීමෙන් අවබෝධයි. දැන් සාමාන්‍යයෙන් අපිට චේතනා පහළ වෙන්න ක්‍රම එකක් තමයි කාය සංස්කාර, වචී සංස්කාර හා චිත්ත සංස්කාර කියන්නේ ඔන්න චේතනා ඇති කරන අපි ක්‍රම. එක විදිහකින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. තව විදියකින් අපි චේතනා ඇති කරගන්න විදිහක් තමයි පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර හා ආනෙජ්ජාභි සංස්කාර වශයෙන්. එතන මේ සංස්කාර ගෙවෙන්නේ චේතනා හරහා. එතන ආනෙජ්ජාභි සංස්කාර කියන එක පොඩ්ඩක් ගැටලු තියෙන්නේ. ආනන්ජභි සංස්කාර වලට වැටෙන්නේ අරූපාවචර ධානයයි. පුඤ්ඤාභි සංස්කාර කියන්නේ අපි දන්න ඔය ආමිෂ පින්කම් වලින් ලැබෙන පින්. මේක චේතනා පූර්වකව සිදුවෙන සංසාරේ හදන ක්‍රමයක්. චේතනාවක් වර්තමානයේ ඇති වුණොත් ඒකේ විපාකයක් ප්‍රතිඵලයක් විදිහට අනාගතයේ සංසාරයක් ගොඩනගෙනවා. ඒකට පුණ්‍යාව සංස්කාර විදිහට අපිට කාමාවචර කුසල් සියල්ලම පුණ්‍යාව සංස්කාර. ඒ වගේම ධර්මයේ හඳුන්වනවා රූපාවචර ධානය මට්ටමේ තියෙන්නේ පුණ්‍යාව සංස්කාරයි. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා තව අපුඤ්ඤාව සංස්කාර කියන්නේ අකුසල්. පස්පක් ඒක අකුසල් කරන එකත් සංසාරයේ අනාගතේ සංසාරයක් හැදිලා. දැන් කොහොම හෝ මේ එදා අධ්‍යාත්මික ගුරුවරු ගාද්දුරට මේ චේතනාවලින් අහක් වෙන්න මහන්සි ගත්තා. මේක තමයි නිවන විදිහට කල්පුනේ. ඒ සඳහා පුහුණු කරේ කවුරුත් අර මනසයි. මනස පුහුණු කරනවා. ඒතර මේ චේතනාවලින් මිදෙන්න මනස පුහුණු කරන එක සමත භාවනාව වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒකට එහෙම චේතනාවලින් ඉවත් වෙන්න ගන්න මහන්සිය තුල සමත භාවනා ඕනෑම මිනිසෙක් කිරීම තුල මෙන්න මේ ක්‍රමයට චේතනා ඉවත් වීගෙන යනවා. සාමාන්‍ය මිනිසයා තුල ওই සමත භාවනාව වඩනකොට මුලින්ම වචී සංස්කාර වලට අයති චේතනා ස්වરૂපයන් ගිලිහි යනවා. එන වචන ඉවත් වෙනවා. සමත භාවනාව පුරුදු කිරීම. වචන ඉවත් වුණාම වචන වලින් හදන සංස්කාරය නැතුය. ඊළඟට මිනිස්යා ඊගාට ඒ පුහුණුව සමත භාවනාව පුහුණුව ඉස්සරහට ගෙනිච්චොත් ඒ පුහුණුව තුළ කාය සංස්කාරත් නැති වෙනවා. ඒ කියන්නේ ශාරීරිය හරහා ඇති කරන චේතනා ටිකත් අහක් කරනවා. එතකොට ඉතුරු වෙන්නේ ආ සිදු කරන චිත්ත සංස්කාර විතරයි. මනසෙන් කරන චේතනා. මෙන්න මේ චිත්ත සංස්කාර තමයි අනාගතයේට ඒ ඒ කෙනා නැත්නම් ඒ වගේ චිත්ත සංස්කාර විතරක් ඉතුරු කරගත්ත කුජලයා සංසාරය දන්නේ එතකොට මනෝමය දෙයකින් විතරයි. සාමාන්‍යයෙන් අපි දෛනිකව ජීවත් වෙනකොට මනෝමය දෙයෙන් විතරක් නෙවෙයි චිත්ත සංස්කාර වලින් නෙවෙයි කාය සංස්කාර වචී සංස්කාර කියන වචනේ සහ කායික ක්‍රියාවලින් සංසාරේ හද. එතකොට යම්කිසි කුජලයේ වචී සංස්කාර වලින් හා කාය සංස්කාර වලින් සංසාරේ හදලා තියෙනවා නම් ඒ සංසාරය ඒ සංසාරයේ වර්තමානයේ හැදීමේ විපාකය කාමාවචර විපාකය. එහෙනම් වචී සංස්කාර හා කාය සංස්කාර වලින් හදන සංසාරය තුලින් බිහි වෙන්නේ කාමාවචර සත්‍යය. දැන් මිනිස්සයා විසින් අපි මිනිස්සයෝ දැන් මේ පින්වතුණු ඔය වචනේ සහ කායිකව වාචා කම්මන්තා ජීව කියන කොටස් වලින් සිදු කරන සියල්ලගේම ඉතිරුව කාම ලෝකයක් විපාකයේ කාම ලෝකයක් කාම ලෝකේ නිර්මාණය වෙන්නේ මෙහෙමයි එතකොට අපිට චිත්ත සංස්කාර විතරක් කරන මට්ටමට මනස හදාගත්තොත් එයාට උරුම වෙන්නේ ඉතින්දි හදන ලෝකයේ සංසාරයේ රූපාවචරයි. එහෙනම් කාමාවචර රූපාවචර ભેදේ ඉන්නේ ඔන්නේ ස්වરૂපය මතයි. දැන් බුදුහාඳුරෝ මෙන්න මේ මේ ගැන හොඳ අවබෝධයක් තියෙන. අපිට නම් මේවා වචනෙන් අහන්න පුළුවන්, අවල් පොතේ තියෙනවා කිය හැකි, විභාග ලියලා සහතික ගත්ත හැකි, එහෙම කට්ටියක නෙමෙයි මේ දේශනාව පවත්න්නේ. මේ දේශනාව පවත්න්නේ මේ රූපාවචර මානසික தත්ත්වය, අරූපාවචර මානසික தත්ත්වය, කාමාවචර මානසික தත්ත්වය අත්දැකීමෙන් හොඳට පළපුරුදු ප්‍රායෝගික පස් දෙනෙක්ටයි. එතකොට මේ ප්‍රායෝගික පස් දෙනා මෙච්චර කල් මහන්සි වුණේ බෝධිසත්වයේ වගේම සත්‍ය කරා යන්න. නැත්නම් මේ චේතනාවක් නැති තැනකට යන්න. නමුත් චේතනාවක් නැති තැනකට යෑමේ වැදගත්කම මූල බීජය මේ පසල මහණුන් ළඟක් තියෙනවා. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ගුරුවරු හරහා චේතනාවක් නැති තැනකට ටික කාලයකට යන්න පුරුදු කරා. අර කියන බුද්ධකාරාම පුත්‍ර කියන ගුරුවරයා. අරෝපාවචර ධානවල හරහා ඒකට යන්න. නමුත් මේ පසල මහණුන් සහ බෝධිසත්වය දැනගත්ත දෙයක් තමයි මේකේ තියෙන ආඩුව මේ චේතෝ විමුක්තියක් තියෙනවා. ඒක අකුප්පාන් නෙමෙයි. කුප්පා. කුලප්පු කරන චේතෝ විමුක්තිය. චේතනා ව නැති චේතනා අහක් වෙලා ඉන්නේ මේ ධානයේ ඉන්නකොට විතරයි. ධානයෙන් අහක් වෙච්ච හැටි භාවනාවෙන් ඉවත් වෙච්ච හැටි නැවත අර කුප්පා කියන ගණේට වැටිලා මේක සත්පුජ්‍යල භාවයේ නිර්මාණය කරන චේතනා බවට හැරෙනවා. සාමාන්‍ය මිනිහෙක් බවට හැරෙනවා. එතකොට ආය නැවත වතාවක් කාය සංස්කාර වචී සංස්කාරات එකතු මේ බව දැනගන්ත මේ පසක මහණුන් වහන්සේට හරි වටින වචනයක් වෙනවා. බුද්ධ බුද්ධ දේශනාවේ අකුප්පා චේතෝ විමුක්තිය කියන අපිට වටින්නේ නැතුවට පසර මහණුන් වහන්සේලාට මේක තීරණයි. මෙතන වටින දෙයක් නෙවෙයි. මේ සංසාරේ කවුරුවත් මෙච්චර කල් මේ ධම්මදිව කිසිම ගුරුවරයෙක් කිසිම පොත්පතක මේ වගේ දෙයක් මේ වගේ සොයා ගැනීමක් මේ වගේ අවබෝධයක් ලැබලා නැහැ. එහෙනම් මේ අපි ළඟට ඇවිදින් තියෙන්නේ සැබෑ බුදුහාමුදුරුවෝමයි. උන්වහන්සේ ගැන අපි ඉස්සෙල්ලා සැක හිතුවට මේ දැන් ලබලා තියෙන බුද්ධත්වයමයි. මෙහෙම චේතෝ විමුක්තිය. මීට පෙර කෙනෙක් කවුරුවත් හොයලත් නැහැ කියලත් නැහැ. අකුප්පා චේතෝ විමුක්තිය. ඔන්න මේ වචනේ තමයි අර පස්වල මහන් වහන්සේලාට ලොකුවට ගැඹුරටම කාවදින ධර්ම. මෙතන මේ වචනයත් එක්ක බුදුහාමුදුරු දේශනා කරනවා අකුප්පා මේ චේතෝ විමුක්තිය අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බහෝ මෙන්න මේ අකුප්පා චේතෝ විමුක්තිය ලැබුණ මොහොතක විතරයි අලුත් භවයක් හදන්නේ නැත්තේ. දැන් ඒක බුදුහාමුදුර මෙතෙන්දි කියනවා මෙන්න මේකෙන් තමයි මම කියන්නේ සංසාරයේ නිමා වුණා කියලා. සංසාරේ නිමා වෙන්න එහෙනම් හේතු සාධකයේ වසකමාන උන්වහන්සේලාට දේශනා කරන්නේ කුලප්පු නැති චේතෝ විමුක්තියක් තියෙන තැනක. කුලප්පුව කියන්නේ සත්පුජ්‍යලේ භාවයක් නිර්මාණය නොකරන සමාධියක්. ඒ කියන්නේ විපස්සනා සමාධිය ගැන මේ වෙන විදිහකට ධර්මයේ කියවෙන්නේ මේ. විපස්සනා සමාධිය තුලින් ඇති වෙන්නේ ඊගාව භවයක් හට ගැනීම නෙවෙයි. ඒකයි මෙතන මේ දේශනාවට ඇතුළත් කරලා තියෙන්නේ ආයමන්තිමා ජාති. නත්ති දානි පුනබ්බවෝ. ඒ කියන්නේ මෙතන දැන් අපිට නම් සාමාන්‍යයෙන් ගාක් වෙලාවට නත්ති දානී ಗುಣබ්බහෝ කියන වචනේ ඇහෙනවත් එක්කම ධර්මයේ ඇහෙනවත් එක්කම අපිට සිහි වෙන්නේ එහෙනම් ඊගාවාත්මේ උපදින්නේ කියලා. ඒක තමයි අපි දන්නේ ධර්මයේ අපිට තේරෙන ධර්මයේ එහෙමයි. දැන් රහතන් වහන්සේගේ ස්වરૂපය අපි දන්නේ මොකද්ද? රහතන් වහන්සේ පිරුණම් පානවා මරණයටපත් වෙනව නෙවෙයි. රහතන් වහන්සේ මරණයට අපි මරණයටපත් වෙනවා. මරණයටපත් වුණා කියන්නේ නැවත උපදිනවා. නම් පින්වම් පානවා කියන්නේ නැවත උපදීම නෑ. නමුත් මේ කියන දේශනාව ඊට වැඩිය ගැඹුරුයි. රාතන් වහන්සේ නැවත උපදින්නේ ඒක ඒක ඒකාන්තයි. ඒ ධර්මයේ හැටි. රාතන් වහන්සේ පින්වම් පාව උපදින්නේ නමුත් රාතන් වහන්සේ උපදින්නේ නැත්තේ පිරුණුවම් පහපෝ මොහොතේ ඉඳලා නෙවෙයි. රහත් වෙච්චි මොහොතේ ඉඳලා අලුත් කෙනෙක් උපදින්නේ. එහෙනම් පුනබ්බහවය කියන එක මේ මරුණට පස්සේ හටගන්න එකක් නෙවෙයි. පුනබ්බහව කියන්නේ අලුත් භවය. නැවත නැවත ඇති වෙන භවය. නැවත නැවත ඇති වෙන භවය ඇති වෙන්නේ මරුණට පස්සේ නෙවෙයි. දැන් අපේ සාමාන්‍ය සංසාරගත සත්‍යයට මේ අලුත් භවය හටගන්නේ මොහොතෙන් මොහොත. උදාහරණයක් විදිහට ඇහැට රූපයක් පේනකොට එක භවයක් ඒක වර්තමාන භවේ නම් ඒ ඊගාවට සද්දයක් ඇහෙනකොට අලුත් භවයක් ඊට පස්සේ අපිට දිවට රසක් දැනෙනකොට ඊටත් එදී අලුත් භවයක් එහෙනම් මේ භව හදන කෙනා කවුද මරණයට පස්සේ නෙමෙයි භව හදන්නේ භව හදන්නේ දැනට මේ අපිට උප්පත්තියේ ලැබිච්ච ඇස් කන් නාසාදී ඉන්ද්‍රිය හයයි දැන් බුදුහාමුදුර දේශනා කරන ධර්මයේ දැන් බසක මහණුන් වහන්සේලාට තේරෙන ධර්මය කුමක්ද? බුදුහාමුදුර හොයාගත්ත මේ සුවිශේෂී අකුප්පා චේතෝ විමුක්තිය නැත්නම් මේ විපස්සනා සමාධිය. මේ වචනයට සමාන කර හැකිය විපස්සනා සමාධිය. රහත් ඵලයේ. රහත් සිත. ඒ කිව්වත් හරියි. මේ කියන අකුප්පා චේතෝ විමුක්තිය නැවත පුනක් භවයක් හදන්නේ ඒ කියන්නේ උදාහරණයක් විදිහට රහතන් වහන්සේ බිහි වුණේ ඇහෙන් එන අරමුණක් කරහා මේ අකුප්පා චේතෝ විමුක්තිය ලබාගෙන නම් ඒ රහතන් වහන්සේට ඊගාවට කයෙන් මේ කණෙන් ඇහෙන සද්දය හරහා සත්‍ය පුජ්‍යල භාවයක් උපදවන්නේ එතන ඉඳලාම කුණබ්බහෝ නත්තිදානි කුණබ්බහෝ නමුත් දැන් අපි හොයන්නේ පිරිනුවම් පාවට පස්සේ භවයක් හදන්නේ කිය. සැබෑ ලෙස භවයක් හදන්නේ නැති එක රහතන් වහන්සේ හඳුනගන්නේ උදා වෙන්නේ රහත් වෙන මොහොතේ. දැන් මේ දේශනා මාලාවෙම තව මීට වැඩිය මේ මේකට පස්සේ තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ දැන් මේ ධර්මයේ ගැන සවන් දෙන්නේ අර අන්ත දෙක අතහැරීමෙන් පස්වග මහණුන් වහන්සේලාට මේ தത്വයට යන්න පුළුවන් කියන පැහැදිලි කිරීම බුදුහාමුදුරුවෝ දේශනා කරන සූත්‍රයේ මේකට සමන් දෙන කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ විශේෂයෙන්ම මේ අන්ත දෙකට කොටු වෙන හැටි යා ඒගොල්ලෝ දන්නේ හින්දා අන්ත දෙකට කොටු වෙන්න නම් උප්පත්ති අපිට ඉන්ද්‍රියන් හයක් තියෙනවා ඒ ඉන්ද්‍රියන් හය තමයි ඇස් කන් නාස දිව කය මනස මේ ඉන්ද්‍රියන් වලින් අන්ත දෙක කියලා එකට ගැලපෙන්නේ ඇහැ නෙවෙයි. කන නෙවෙයි. නාසය නෙවෙයි. මනස නෙවෙයි. දිව නෙවෙයි. කයයි. එහෙනම් කායික අරමුණෙන් විතරක් අලුත් භවයක් හදන්න පුරුදු වුණොත් කවුරු හරි අන්ත දෙකට කොටලෙයි. ඒක සංකීර්ණ වැඩක්. අපිට සංකීර්ණයි අපිට අලුත් දෙයක් මොකද හේතුව අපි සංසාරයක් හදන්නම උරුම වෙච්ච අය. දැන් අපිට අලුත් දෙයක් මේක. නමුත් ප්‍රශ්න මහන්සලාට අලුත් දෙයක් නෙවෙයි. උන්වහන්සේලා අනිකුත් ඉන්ද්‍රිය පහම ක්‍රිය කරලා කායික ඉන්ද්‍රියෙන් විතරක් චේතෝ චේතනා පහල කර ගැනීමේ හැකියාව පුරුදු කරපුවා. දැන් මෙන්න මේක වරුදු කිරීම තමයි එක විදියකින් බෝධිසත්වය දුෂ්කර ක්‍රියාව කියලා කරේ. කයට දුක් දීලා කයෙන් එන අරමුණට මොකද වෙන්නේ? ඒකෙදි පැහැදිලිව පස්තර මහණුන් වහන්සේලා බෝධිසත්වයේ තේරුම් අරගෙන තියෙනවා කයෙන් ඇති වෙන එදා ආධ්‍යාත්මික ලෝකයේ ඉන්දියාවේ පිළිගැනීම. කයෙන් එන අරමුණක තියෙන සාමාන්‍යයෙන් විශේෂ ලක්ෂණය තමයි ආකාර දෙකක් පැවතීම. කායික අරමුණක මෙන්න මේ ගුණේ තියෙනවා. කයට දේරෙන ස්පර්ශය හරහා. දැන් මේ පින්වතුන්ටත් මේ වාඩි වෙලා ඉන්න එක කයට තේරෙන අරමුණක්. කෙනෙකුට කොන්ද රිදෙන එක කයට තේරෙන අරමුණක්. ඔළුව රිදෙන එක කයට තේරෙන අරමුණක්. නමුත් මේ පින්වතුන්ට පුහුණුවක් නැහැ. ඒ කයට තේරෙන අරමුණකට විතරක් තනි වෙලා ඉන්න. කොන්ද රිදෙන ගමන් ශබ්දත් ඇහෙනවා. කොන්ද රිදෙන ගමන් ගෙවල් දොරවල් ඒවා මේව මතක් වෙනවා. ඒවට ප්‍රතිචාර දක්වනවා. කොන්ද රිදෙන ගමන්ම තව මොනවා හරි කණ්ඩක් පුළුවන්. රසක් දැනෙනවා. මෙන්න මේ මේක ඔය අන්ත දෙකට කොටු වීමේ ලක්ෂණය නෙමෙයි. අන්ත දෙකට කොටු වෙන්න පුහුණු වුණේ නැති එකේ තියෙන ඵලයක්. අපිට ඕනේ සංසාරේ හදන්න මේ ඉන්ද්‍රියයි. දැන් අර පසවමානුනාන්සලා ඊට වැඩි වෙනස්. අර ඇහෙන් පේන රූපහරහා සංසාරයක් හදන්න නැතුව කනෙන් ඇහෙන ශබ්දහරහා සංසාරයක් හදන්න නැතුව දිවෙන් දැනෙන රසහරහා සංසාරයක් හදන්න නැතුව එක ඉන්ද්‍රියකින් පමණක් සංසාරයේ හදන්න තරම් පුහුණුවක් ලැබලා තියෙනවා. එහෙම පුහුණුවක් ලැබුවට යා නිවන් දකින්නේ. මොකද වෙලා තියෙන්නේ? එයාගේ පුහුණුව තියෙන්නේ ඉන්ද්‍රිය පහකින් සංසාරය හදන්න නැතුව එක ඉන්ද්‍රියකින් සංසාරය හදන්න පුහුණු වෙන එක විතරයි. එතකොට ඕකමයි අනිත් පැත්තට දේශනා කරන අනිත් පැත්තේ ධර්මයේ මනෝ ඉන්ද්‍රිය විතර සංසාරය හදන්න පුහුණු කිරීමෙන්මයි ධානය ලැබෙන්නේ අනිකුත් ඉන්ද්‍රිය අක්‍රිය කරලා. ඒකෙන් ලැබෙන්නේත් නෑ සංසාර විමුක්තිය. දැන් මේ බුදුහාමුදුරුවෝ ගිහිල්ලා තියෙන්නේ වෙන ක්‍රමයකට. මනෝ ඉන්ද්‍රිය පුහුණු කරනවා නෙවෙයි දැන් කාය ඉන්ද්‍රිය පුහුණු කරනවා තනි කරගෙන. දැන් කාය ඉන්ද්‍රියෙන් ලැබෙන අරමුණක තියෙන්නේ ස්වરૂප දෙකයි. එක්ක සැප එක්ක දුක. දැන් මේ සැපයි දුකයි දෙකම හක් කරලා කරොත් එතන නිවන තියනවා කියලා පසක මහණුන් වහන්සේලාට බුද්ධත්වයෙන් පසු දේශනා කරනවා. නමුත් පසක මහණුන් වහන්සේලා හිටියේ කායික ඉන්ද්‍රියට කොටු වෙලා ඒකේ සැප ආරමුණක නිවන නැහැ. නමුත් කවදා හරි නිවන තියෙන්න පුළුවන් දුක් දෙන ආරමුණක් තුල. ඒකන්ත ඒකාන්තයක් ඒගොල්ලෝ විශ්වාස කරා අනිත් අන්තය අවිශ්වාස කරා. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයෙන් පස්සේ පසක මහන් වහන්සේලාට දේශනා කරනවා ඔය ඒ අන්තයේ ගත් එකත් වැරදි. ඕකත් අහකට. කයෙන් එන අරමුණේ සැපයි දුකයි දෙකම නැති තැන තියෙන්නේ නිවනයි. දැන් මේක අපිට අපිට තේරෙන ධර්මයක් නෙමෙයි හේතුව අපිට ඒ වගේ පුහුණුවක් කායික පුහුණුවක් නෙමෙයි. නමුත් කොණ්ණඤ්ඤ හාමුදුරන් වහන්සේ මේ මේ ගමම්ම මේ බණ ධර්මදේශනාව ශ්‍රවණය කරන ගමම්ම මේ අකුප්පා අකුප්පා චේතෝ විමුක්තිය ගැන පැහැදිලි වෙනකොට උන්වහන්සේ අර කායික පුහුණුවට අවතීර්ණ වීමෙන් අර කයෙන් සැපයි දුකයි කියන කයෙන් දැනෙන අරමුණ තුන සැපයි දුකයි දෙකම නැති තැනකටපත් වෙන්න උත්සාහ ගන්න. ඒක වඩන. ඒකේ ප්‍රතිඵලයක් විදිහට කයෙන් සැප හෝ දුක කියන්නේ කායික කොටසක් අරමුණ වෙනවනම් ඒ කොටස අයිති කෙනෙක් හිටියේ. දැන් මට අයිති ධනිස්ස නම් මට අයිති ධනිස්ස තියෙනකොට එක්ක ධනිස්සට සැපයි එක්ක දුකයි. ධනිස්සේ ස්වરૂපයක් හින්දා නෙවෙයි සැප දුක එන්නේ ධනිස්ස අයිති කෙනෙක් හිටින්න. දැන් මේ බින්වතුන්ගේ ඔය ඉඳගෙන ඉන්නකොට රිදෙනවා නම් ඔය රිදෙන එකේ අයිතිවාසිකම Tamanටයි. ඒ කියන්නේ සැප දුකයි. මොනහරි දැන් උලන් වදිනකොට ශරීරයට සැපක් දැනෙන එකයි අයිතිවාසික මගේ මගේ මට සුවය. දැන් බුදුහාමුදුරුවෝ හොයාගත්ත ධර්මයේ නා පසරමාන උන්වහන්සේලාට තේරෙනවා මේක. මෙන්න මේ මගේ කියන සංකල්පය යහක් වෙන එක තමයි එහෙනම් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ශාරීරිය ශරීරයෙන් එන අරමුණකට කිට්ටු වෙන්න, කොටු වෙන්න, කොටු වෙලා ඒ ශරීර අරමුණ මගේ නෙවෙයි මුනේ. එතන අන්ත දෙක අතර. ඒක මනිනවී වෙන්න නම් ශරීර කොටස අර මාස් ඇට ලේවෙන් තියනකොට මනි. උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට අයිති ඔළුව. ওই මගේ ඔළුව උනේ මාස් ඇට ලේ තියෙන අත මගේ වෙන්නේ අපිට මාස් ඇට ලේ තියෙන කකුල මගේ වෙන්නේ මාස් ඇට ලේ තියෙන දැන් ශරීර කොටස මගේ උනේ මාස් ඇට ලේ තියෙන්නේ කොහෙද එතන මගේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ වෙන්නේ ওই බුදුහාමුදුරුවෝ පෙන්වන ආකාරයට ওই භාවනා විපස්සනා භාවනා වැඩිම තුල තමන්ගේ ශරීරයේ මස් ඇට ලේ අභිබවා ගිහිල්ලා ධාතු වල ගුණ ප්‍රකට කරනවා. ධාතු කියන්නේ මස් ඇට ලේ හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන. මෙන්න මේ ධාතු වල ගුණ අහු වෙනවා නම් ශරීර කොටසෙන් එතන අන්ත දෙක අතහැරිලා. මෙන්න මේ සංසිද්ධිය තමයි මුලින්ම මේ ශාසනයේ අර කොණ්ඩඤ්ඤ ආම්දුරන් වහන්සේට උනේ. ඒ සංසිද්ධියත් එක්කම උන්වහන්සේගේ ශාරීරිය තුලින් මගේ කියන සංකල්පේ වත් වෙලා ධාතු වල ಗುಣ ප්‍රකට කරගෙන එතෙන්දී ගත්තේ එතෙන්දී ඇතිවෙච්ච දික්තිය තුලයි අර ඉස්පෙර දේශනාවේදී දේශනා කරපු මේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ගුණේ තිබ්බේ. දැන් මෙතෙන්දී ඒ ගුණේ වගේම තව ගුණයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. ඇති වෙච්ච සියල්ලම ඒ මොහොතේම නැති වෙලා යනවා නම් සත්පුජ්‍යල භාවයක් ඉතුරු වෙන්නේ නැත්නම් චේතනාවක් නැත්නම් ඒකට අකුප්පා චේතෝ විමුක්ති සත්පුජ්‍යල භාවයේ නැගිටින ස්වરૂපයක් පස්සේ හරි තියෙනවා නම් එතන තියෙන්නේ කුප්පා චේතෝ විමුක්තිය. එහෙනම් සමත ධාන ඔක්කොම කුප්පා කියන ගණේ චේතෝ විමුක්තිය. අකුප්පා නෙමෙයි. දැන් මේ தත්ත්වේ වටහා ගන්න අර පස්සකමානුන් වහන්සේලාගේ කොණ්ණඤ්ඤ හඳුරන් වහන්සේ මේ தත්ත්වයටපත් වෙනවා. එතකොට ඊ එහෙමපත් වුණොත් කවුරු හරි කෙනෙක් ඒ මොහොතකටපත් වුණොත් අපි හිතමු මේ ක්‍රමයට නම් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ඒ අකුප්පා චේතෝ විමුක්තියටපත් වෙන්නේ නැත්නම් යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ධර්මපදයට අනුගත දිට්ඨියක් සකසගන්නේ එහෙම නැත්නම් සෝවාන් ඵලයේ සෝවාන් කියන මාර්ගයට පිවිසෙන්නේ සම්මා දිට්ඨිය ලබා ගන්නේ ඇහෙන් එන අරමුණකින් නෙවෙයි කනෙන් එන අරමුණකින් නෙවෙයි නාසයෙන් එන අරමුණකින් නෙවෙයි දිවෙන් එන අරමුණු කෙනෙකුත් නෙවෙයි මනසෙන් හදන අරමුණු කෙනෙකුත් නෙවෙයි එයා මේ චේතෝ විමුක්තියටපත් වෙන්නේ කයෙන් එන අරමුණක් හරහායි එහෙනම් කයෙන් එන අරමුණට මේකපත් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දිගින් දිගටම මේ දේ සිදු කරලා රහත් ඵලය ලබා ගන්නතොත් අනිකුත් සියලු ඉන්ද්‍රියන් වලිනුත් අලුත් භවයක් හදන්නේ යරහතන් වහන්සේ බවට පත් දැන් ඉස්සෙල්ලම්පත් වෙන්නේ කයෙන් එන අරමුණේ සංසාරයක් හදන්නේ නමුත් අනිත් ඉන්ද්‍රියන් වලින් හදනවා. තව ඔය සතිපට්ඨානේ පුහුණු වෙනවා කියන්නේ අනිත් ඉන්ද්‍රියන් වලින් අලුත් භවයක් හදන්නේ නැතුව ඔය කුප්පා චේතෝ අකුප්පා චේතෝ විමුක්තියට මුළු ඉන්ද්‍රිය පද්ධතියම හැඩගස්වා ගැනීමක් ඒ හැඩගස්වා ගන්න අවසාන වෙනකොට රහතන් වහන්සේ බිහි වෙනවා. එතනින් පස්සේ අලුත් භවයක් හදන්නේ ජීවත් වෙනකම්. ඉවත් ඉවර වෙනවා පින්නම් පෑවත් හදන්නේ. මේක තමයි බුදුහාමුදුරුවෝ ලබාගත් අවබෝධ කරගත් ආ වූ සංසාර විමුක්තිය. එහෙනම් මේ දේශනා මාලාවේ මෙන්න මේ ධර්ම කරුණු ටික තමයි අපි දිගින් දිගට පැහැදිලි කරගෙන ආවේ. හැමදෙනාම මේ නැවත නැවත ශ්‍රවණය කරලා හෝ තමන්ගේ මේ සංසාර විමුක්ති මාර්ගය සතිපට්ඨානයේ වැඩිමින් මේ தത്വයට සෑම ශ්‍රාවකයාට යන්න පුළුවන් බව බුදුහාමුදුරු දේශනා කරනවා. තම තමුණුත් ඒවා ඒ විදිහට ක්‍රියාත්මක කරන්න මහන්සි ගන්න අද දේශනාවට નિયમિત කාලය අවසන් වෙනවා. සෑම දිනාටමත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ කිය බුදුහාමුදුරුව පෙන්නන අකුප්පා චේතෝ විමුක්තිය ලබා ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව අවසන් කරනවා ආකාශත්තාච බුම්මත්තා දේවා නාගාමනිද්దికා පුඤ්ඤං සම්පිතා චරන්තක්කන්තු ලෝක සාසනං ආකාශත්තාච මත්තා දේවා නාගාමනිද්దికා පුඤ්ඤං සම්පිතා චරන්තක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං අද සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ